අද මේ 27 වෙනි සතිය ආරම්භ කරමින් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ වේදනානුපස්සනාව පිළිබඳවයි අපට දේශනා කරන්නේ. ඉතින් ඒ උදෙසා අප සෑම දෙනා කෙරෙමෙත් සිටින් ධර්ම සභාවට වැඩම කොට වදාළ අවසරයි පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පළමු කොට নমස්කාර පූර්වකව පිළිගනිමු.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 කරගෙන සසර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියලා අදිස්ථානය ප්‍රාර්ථනා ඇති කරගන්න ඕනේ හැම කෙනෙක්ම අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වේදනානුපස්සනාව පිළිබඳව. මේ පිළිබඳ නොයෙකුත් වෙනත් අවස්ථාවලදී කතා කරලා තියුණත් දැන් අපි මේ සතිය පුරාවට වේදනානුපස්සනාව මූලික කරගෙන යම් වැඩ පිළිවෙලක් ආරම්භ කරන්න යන්නේ. අපි දන්නවා හොඳටම ප්‍රත්‍යක්ෂා සතියක් ආරම්භ වෙනකොට පැවරුම් හම්බ වෙනවා කියලා. ඒවා सिद्ध කරන්න ඕනේ. सिद्ध කරපුවාම අපිට ජීවිතේ යම් යම් වෙනස්කම් වලට අත්දකින්න පුළුවන්කම ලැබෙනවා. වෙනස් වෙනස් දේවල් අපේ ජීවිතේට අපිට නොදැනුණු පැති වර්ධනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ කතා කරන්නේ ක්‍රියා කරන්න මිසක් කතා කරන්නේ කතා කර කරින්ද නෙවෙයි. හැම වෙලෙම අපි කතා කරන්නේ යම් කිසි දෙයක් කර යුතුව තියෙන හින්දා මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ නැත්නම් ආර්ය ශ්‍රැංග මාර්ගය කියලා කියන්නේ දුක් නැති කර ගැනීම සඳහා භාවිතා කළ යුතු දෙයක්. භාවිතා කළ යුතු දෙයක්. පාවිච්චි කරන්න ඕන එකක්. පාවිච්චි කරන්නේ නැතුව නිකන් අහගෙන ඉඳලා නම් වැඩක් වෙන්නේ නැහැ. පාවිච්චි කරනකොට අකාලිකවම ඒ භාවිතා කරන වෙලාවේ ඉඳලම යම් යම් වෙනස් වීම් ඒකට අදාළ ප්‍රතිඵල අපිට ලැබෙනවා. ඒකෙන් අපි ඒක පාවිච්චි කරලා බලන්න ඕනේ. අද කතාව ඒ වගේ කෙටි කතාවක් කෙටි කතාවක් වුණාට මේකෙන් අපේ ජීවිතය මනාව තේරුම් ගන්න පුළුවන් කාරණාවක් බලන්න අපේ පින්වත්නි අපේ මුළු සසර ජීවිතයේම ඇදී ඇදී යන්නේ කුමක් මූලික කරගෙනද? තණ්හාව මූලික කරගෙන නේද? තණ්හාව හින්දායි බොහෝ ඈත දුර දුවන්නේ අපි හැම වෙලේම. එතකොට තණ්හාවට හේතු වෙන ආසන්නම කාරණාව වේදනාව නේද? වේදනාව. එතකොට වේදනාව කෙරෙහි මේ තණ්හාව ඇති වෙන්නේ හැම වෙලේම මොන වේදනාවද? සැප වේදනාව ගැනයි තණ්හාව ඇති වෙන්නේ. නමුත් වේදනාපච්චය තණ්හා කියලා සඳහන් කරා මිසක් ආ සැප වේදනා සුඛ වේදනාපච්චය තණ්හා කියලා සඳහන් කරාද නැහැ එහෙනම් දුක් වේදනාව හින්දාත් අධික තණ්හාවක් ඇති වෙනවා ඒ මොකක් ගැනද සැප වේදනාව ගැන හරිද ඒකට හොඳට පැහැදිලි යමක් නැති වෙනකොට දුක් ඇති වෙනකොට තමයි අපිට ඒකේ වටිනාකම දැනෙන්නේ නේද ඒ කියන්නේ දුක් වේදනා ඇති වෙනකොට දැන් අපි මෙහෙම ඔහේ නිකන් ඉන්නවා අපි නිරෝගී වුණාම තමයි අපිට තේරෙන්නේ එක දවසක් මට නිරෝගීව ඉන්න තිබ්බනම් එක දවසක් නිරෝගීව ඉන්න තිබ්බනම් කියලා තැන්න දුක් වේදනා ඇති වෙනකොට අර සැප වේදනා කෙරෙහි අධික තණ්හාවක් උපදිනවා. ඉතින් ඒකින්ද තවත් බොහෝ දුක් ඇති වෙනවා. ඉතින් ඒකින්ද අපි වේදනාවේ යථාභූත ස්වરૂපය මොකක්ද කියලා හොඳින් හොයලා බලන්න හොඳින් හොයලා බලන්න ඕනේ. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ වේදනාව කියන්නේ මොකක්ද? අපේ ජීවිතය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එන වේදනාව පිළිබඳ යම් යම් තියෙන වැරදි අදහස් ටිකක් සකස් කරගන්න ඕනේ. සකස් කරගෙන අද පටන් මේ මොහොතේ පටන් බණ අහපු වෙලාවේ ඉඳන් අපි මේ කියන කාරණා ටික පිළිපදින්න. හරිද? පිළිපැද්ද ගමන් ලොකු වෙනසක් දැනේ ජීවිතේට ලොකු ප්‍රශ්න වර්ගයක් ඉස්සෙල්ලා යාවි. අන්තිමට මේ මේ ඇත්තට මේ පුංචි උත්සාහයක් ගන්නේ අනුපස්සනාවකටයි නේද වේදනානුපස්සනාව කියලා කියන්නේ අනුපස්සනාව කියන්නේ අනුපස්සනාවක් කියලා කියන්නේ පරමාර්ථ ධර්මයන් කෙරෙහි තියෙනා වූ විශේෂ ඥානයකට කියන අනුපස්සන. ඒ කියන්නේ පරමාර්ථය අත්දකින අවස්ථාවක් තියෙද ගම් කෙනෙක් අන්න එකට කියන අනුපස්සනාවක් කියලා. එතකොට වේදනාව පරමාර්ථ ධර්ම වලට වැටෙන එකක්, ඍජුවම වැටෙන එකක්. ඉතින් ඒකින්ද ඒක වේදනානුපස්සනාවක් වෙනවා. හැබැයි ඒක මේ අයහීමෙන් සහ බාහිරව මේක අත්විඳීමෙන් මේ වේදනාවන් පස්සනාවට අපිට වැටෙන්න බෑ. වේදනා සංතතිය පිළිබඳව අපි අදහසක් ඇති කර ගැනීමෙන් තමයි වේදනාවන් පස්සනාවට වැටෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. හොඳයි. ඔක්කොම පැත්තකින් තියලා අපි අපේ වේදනාවල් ගැන කතා කරමු. වෙලා තියෙන මොකද්ද කියලා පොඩ්ඩක් බලාගන්න. හ්ම් පළවෙනිම මම අහනවා වේදනාවයි කයයි කියන්නේ එකක්ද දෙකක්ද? නේද? වේදනාවයි කය කියන්නේ එකක්ද දෙකක්ද කියලා ඔන්නතරින් තමයි පටන් ගන්න වෙන්නේ. අපි මේකට මොකද්ද හැමදාම කතා කරන්නේ? දත් කැක්කුම හැදෙන්නේ දතේද? දත් කැක්කුම කියන්නේ දුක් වේදනාව. දතේ නෙවෙයි දත් කැක්කුම කියන්නේ අපේ දතේ නෙවෙයි නෝ. නේද කියලා හිතෙයි. දත් කැක්කුම තියෙන වෙලාවක් අරන් බලන්න අපි පින්නත් නේ. දතේ තියෙන කිසිම අංශුවක් කිසිම අංශුවක් දන්නවද ක කියනවා කියලා. මම අධික වේදනාව කියනවා මම ඒක දත්යක්ම කියලා කියනවා. එහෙනම් දතේ තියෙන කිසිම අංශුවක් දන්නේ නැහැ කා කියනවා කියලා. නේද? එහෙනම් ඒක දත්යක්ම කියන්න බෑද මන්ද? හැබැයි දත ගලවලා එළියෙන් තිබ්බහම කැක්කුම නැතුව ගියා. එහෙනම් දත හේතු වීමක් විතරයි වෙලා තියෙන්නේ. ඒතර වේදනාව කියන එක ගැන අපි දන්නවා වේදනාව උපදින තැන් 6යි. එහෙනම් ශරීරයේ ජීවිතයේ වේදනාව උපදින තැන් 6යි. මොනවද 6? චක්කු සම්පස්සද, සෝත සම්පස්සද, ගාන සම්පස්සද, ජීව සම්පස්සද, කාය සම්පස්සද, මනෝ සම්පස්සද කියලා. ඒ හය නැවත වාරයක් තුනකට බෙදෙනවා. සුඛ වේදනා, දුක් වේදනා, අදුක්ඛ සුඛ වේදනා කියලා. දැන් වේදනාව ගැන හරියටම දැනගන්නවා. අපි හරියට ස්පර්ශය ගැන කතා කරනවා. ස්පර්ශය ගැන කතා කරන අයගෙන් මම ඒකත් එකෙන් අහන්නේ වක්ලාට ස්පර්ශය කියන්නේ මොකද්ද කියලා අහපු ගමන් කියනවා. බාහිර ආයතනත් අභ්‍යන්තර ආයතනෙත් විඥානයේ එකතුවයි ස්පර්ශය කියලා හැම වෙලේම කියනවා. බාහිර ආයතන අභ්‍යන්තරය ගැන ඇහත් රූපයේ විඥාණයෙන් එකතු වෙන නිසාවෙන් චක්කු සංපස්සජ වේදනාව උපදිනවා. කනෙත් ශබ්දයේ විඥාණයත් එකතු වෙන සෝත් සංපස්සජ වේදනා. ඒ වගේම ජීවය සංපස්සජ වේදනාව කියන්නේ එහෙනම් දිවත් බාහිර ආයතනයත් විඥාණයත් එකතු වෙන තමයි අපිට රස දැනීම සිද්ධ වෙන්නේ. හරි. අඹ රස වේදනාව කියලා එකක් තියෙනවා. නේද? අඹෙහි තියෙන සැප වේදනාව නැත්නම් අඹ රස කියලා කියන්නේ අඹ රස තියෙන්නේ අඹවලද? අඹ රස තියෙන අඹවලද? චොක්ලට් රස තියෙන චොක්ලට් වලද? කියලා ඇහුවොත් ඔය දිනතු වෙන මොනවද තියෙනවද කියලා හිතයි. චොක්ලට් ගොඩාක් තියෙනවා දිවක් නැත්තම් රසය හැදෙනවද? නෑ. නේද? ඔහොම අහපුවාම කට්ටියගෙන් මම ඔහොම අහනවා දිවක් නැත්තම් රස හැදෙනවද? නෑ කියනවා. එහෙනම් චොක්ලට් වල චොක්ලට් රස නැහැ. අපි කිව්වට චොක්ලට් වල නෙවෙයි රස තියෙන්නේ. එතකොට කියනවා දිවේ තමයි රස තියෙන්නේ කියලා. එතකොට අපි කියනවා දිවේ රස තියෙනවා නම් චොක්ලට් නැතුව දැන් විඳින්නකෝ. <laughs> නෑ. එහෙනම් චොක්ලට් නැතුව ඒක හැදෙන්නේ ඊළඟ අපි හැමදාම අහන දෙයක් තියෙනවා. උගුරට හොරා චොක්ලට් කන්න බැයිද? උගුරට හොරා බෙහෙත් බොන්න බැයිද? උගුරට හොරා බත් කන්න බැයිද? පුළුවන් කොයි වෙලාවටද? මේ දාන්න විඥානය එතෙන්ට යෙදෙන්නේ නෑ. අපි වෙන දෙයකට ඒක උදාහරණ තමයි රූපවාහිනිය බලාගෙන බත් කාලා තියෙනවා. මොනවා කෑවද කියලා දන්නේ නෑ. උගුර හරහා ගිහිල්ලා එන උගුරට හොරා බෙහෙත් බොන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් විඥානය යෙදුනේ නැත්නම් හැදෙන්නේ නැහැ. එහෙනම් වේදනාව හැදෙන්නේ වේදනාව කියන්නේ ස්පර්ශජ වේදනාව. ඒකට බාහිර ආයතන, අභ්‍යන්තර ආයතන සහ විඥානයේ එකතුවක් තියෙන්න ඕන සකස් වෙන්න. එකතුවක් තියෙන්න ඕන සකස් වෙන්න. ඒක හරි නේද? හරි. දැන් ඒක අපි දන්නවා. දැන් මම අහනවා වේදනාව එක දිගට තියෙන එකක්ද? ඔයා තමයි දැන් තේරුම් ගන්න ඕන දේවල්. ඕක අහන්න අපි හැමදාම භාවිතා කරන උදාහරණයක්. හුස්ම දැනෙනවා කියන්නේ කාය සංපස්සජ වේදනාවක්. නේද? මෙතරලා හුස්ම දැනුණාද කියලා අහුවොත් හුඟක් අය කියයි බණ අහගෙන හිටියා හම්දුනේ හුස්ම දැනුන්නේ නැහැ. දැන් ඔබ වහන්සේ කිව්වට පස්සේ මෙන්න හුස්ම දැනෙනවා. මෙතරලා ඇසිපිය හෙලනවා දැනනවද කියලා අහුවොත් එහෙම කියයි. මෙතරලා දැනුන්නේ නැහැ කිව්වට පස්සේ දැනෙනවා. මම ඒකෙදි අහන ප්‍රශ්නේ මේක මේවා හොඳට අපි දැන් මම කියන්න දැන් කරන්න ඕන දේ මේකත් එක්ක මේකෙදි අපි දැනගන්න පළවෙනි කාරණාව තමයි මම අහන පොඩි ප්‍රශ්නයක්. දැන් මේ මේනකම් හුස්ම දැනුන්නේ නැහනේ. මේනකම් ඇස් පිහලීම දැනුන්නේ නැහනේ. ඒ දැනෙන්නේ නැති දැනෙන්නේ නැති වෙච්ච එක ගැන ওই පැත්තෙන් මොකක්ද කියන්නේ? මම කාරණා දෙකක් කියනවා කොහොමද හරි කියන්න ඕන. මෙච්චර වෙලා හුස්මේ දැනීම තිබුණා දැනුනේ නැහැ. මෙච්චර වෙලා හුස්මේ දැනීම තිබුණා දැනුනේ නැහැ. අනිත් එක තමයි මෙච්චර වෙලා හුස්මේ දැනීම තිබුණේ නැහැ. මේ දෙකෙන් එකද දෙකද හරි කියලා අහුවොත් මෙතර වෙලා උස්මේ දැනීම තිබුණා දැනුනේ නැහැ. නැත්තම් මේ ඊළඟ දෙවෙනි එක තමයි මෙතර වෙලා උස්මේ දැනීම තිබුණේම නැහැ කියලා හොත් හුඟක් දෙනෙක් දෙන උත්තරය තමයි මෙතර වෙලා දැනීම තිබුණා දැනුනේ නැහැ කියලා තමයි හුඟක් අය කියන්නේ. නමුත් ඒක හරියද? අපිට දැනෙන්නේ එහෙමයි. අපිට දැනෙන්නේ මෙතර වෙලා උස්මේ දැනීම තිබුණා මට දැනුනේ නැහැ නේ. මෙතර වෙලා තුවාල දැනීම තිබුණා මම දැනෙන්නේ නැතුව හිටියා. හරි තුවාලයක් හදනවා කියලා දැනෙන්නේ නැතුව යනවා. ඒකට ඒක හරියට බලන්න දැනීම තිබුණා දැනුන්නේ දැනීම තිබුණා දැනුන්නේ කියලා කියන්න පුළුවන්. දැනීම තිබා දැනෙන්න ඕනේ. නේද? එහෙනම් අපේ ජීවිතය ගැන ඔන්න පළවෙනි ගැස්සීමක් ඇති වෙන වෙලාව. හරිද? වේදනානුපස්සීව වාසය කරන කෙනා වේදනානුපස්සීව කියන්නේ වේදනාවට හිත යොමු කරගෙන මේ ඇති වෙන වේදනාවල් ගැන හිත යොමු කරගෙන විමසීමක් මේ කරන්නේ. හරිද? එහෙනම් දැනීම තියෙන කෙනා මේක මේක අවධානයෙන් බලනකොට තේරෙනවා එක දිගට තියෙනවා කියලා මම හිතාගෙන ඉන්නේ නමුත් මේක හැදෙන්නේ සැරින් සැරේ සැරින් සැරේ හුස්මේ වේදනාව ජීවිතය ගත්තොත් එහෙම හුස්මේ වේදනාව ගැන අපි නිකන් බැලුවොත් එහෙම හැදිච්ච අවස්ථා බොහොම අඩු අවස්ථාවල තමයි හැදිලා තියෙන්නේ ඒ ඒ වේදනාව එහෙම එකක් නැහැ එක වෙලාවකට තියෙනවා තව වෙලාවකට නැත්තටම නැහැ හරිද මේ චුට්ට තේරුම් ගන්නට තේරෙනවා තමන්ගේ පැත්තෙන් මේක බලනකොට මේ වේදනාව කියන ඒවා තැන් තැන් වලින් පයින් දාතියක්. එක වෙලාවකට තියෙන එක වෙලාවකට නෑ එක වෙලාවකට තියෙන එක වෙලාවකට. එකවර තැන් දෙකක ආයතන දෙකක හැදෙනවද? ඇහැ නිසා යම් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් ඇති වෙන වෙලාවක අනිත් එකක්වත් හැදෙන්නේ නෑ. කන නිසා සැප වේදනාවක් දුක් වේදනාවක් ඇති වෙන වෙලාවක අනිත් එකක්වත් හැදෙන්නේ නැහැ. ඉතින් මේක හරිය ගැඹුරෙන් අපේ උපකරණයයි මේ අපි විශ්ලේෂණය කරන්නේ. වතුර කෝප්පයක් හැරට නැත්නම් තේකක් බොන වෙලාවේ තේකේ රසනේ දැනෙන්නේ කාය සංපස්සජව. තේකේ රස දැනෙන්නේ ජීව සංපස්සජව. කෙනෙක් රස විඳින වෙලාවක රසනේ විඳින්න බෑ. රසනේ විඳින වෙලාවක සැප විඳින්න බෑ. හරියටම සියුම්ම ගවේෂණය කරොත් ඒක තේරෙනවා. නමුත් ඒ දෙක වේගින් වේගින් වේගින් මාරු මාරුට මාරු මාරුට වෙනින්ද අපි කියන්නේ මොකද්ද? රස්නේ තේ කෝපි කෝප්පයක් රසවින්දා කියලා. හරිද? රස්නේ සැප විඳින්නේ එක වෙලාවක කෝපි රස දැනෙන්නේ තව වෙලාවක. ඒ දෙක මිශ්‍ර වීමක් තමයි වෙන්නේ. එහෙම එකක් නෑ. එක දිගට තියෙන වේදනාවක් නෑ. හැම වෙලේම වේදනාවක් තියෙන. ඇයි? වේදනාව කියන්නේ චෛතසික ධර්මයක්. ඒ චෛතසිකයන්ගේ වේදනාව කියන්නේ මොන චෛතසිකයක්ද? සර්ව චිත්ත සාධාරණ චෛතසිකය චෛතසිකයේ ලක්ෂණය තමයි හිතත් එක්කම ඇති වෙලා හිතත් එක්කම නැති වෙලා යනවා හිත ගන්න තැනම හට ගන්නවා හිත ගන්න අරමුණම ගන්නවා කියන එක එහෙනම් ආයුෂය කොටයක් වෙන්න ඕනද චිත්තක්ෂණයමයි එහෙනම් හැම හිතක් එක්කම වේදනාවක් ඇති වෙලා නැති වෙනවා එහෙනම් අපි ළඟ ඇති වෙන වේදනාව හැම එකක්ම හැම වෙලේම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා එහෙනම් අපි පළවෙනි අවධානය යොමු කරන්න දෙන්න හරිද? ඔන්න පටන් ගන්න පළවෙනි පැවරුම. ලොකු ලොකු කතා මොකුත් ඕනේ හරිද? අද සහ හෙට අපි මේ ගැන සාකච්ඡා කරනවා. අද ඉඳන්ම පටන් ගන්න ඕනේ. සාමාන්‍ය ජීවිතේෙත් එහෙමයි, භාවනාවකදීත් එහෙමයි. භාවනාවකට ඉඳගෙන මේක කරන්න ඕනේ මොකද්ද? වේදනාව ගැන අවධානය යොමු කරගෙන අත්දකින්නවා එහි ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම. ඉතින් අත්දකින්නවා මේ හරි අත්දකින්න උත්සාහ කරන්න ඕනේ. අපේ වේදනාව කියන්නේ එහෙනම් එකක් එකක් පිටින් එකක් පිටින් තියෙන එකක්. මොන දැන් වේදනාව ඇතිවීම නැතිවීම බලන්න කියලා අපි එක යෝගියෙකුට කිව්වහම අම්මා කෙනෙක් මට ඇවිල්ලා මෙහෙම කිව්වා. හාමුදුරනේ මම මගේ මම මේක කරන්න ගියාම කකුල වේදනාවක් ඇති වුණා. මම ඉතින් ඒකට අවධානය යොමු කරන්න හිටියේ නැති වුණේ. එහෙනම් ඇති වී නැති වෙන්නේ නැති වෙන්නේ ඒක දිගටම තියෙන එකක්. ඒකෙන් මම මේක කරේ නැහැ. එකටමත් වේදනා ඇති වෙන ඒවා නැති වෙන්නේ නැතුව එක දිගට තියෙනවා වාගේ දැනෙනවද නැද්ද? ඒ මොකද? එක දිගට තියෙනවානේ. ඒ කොහොමද? එතන ඇතිවීම නැතිවීම නැද්ද? තියෙනවා. මොකද වෙන්නේ? ඇති වෙනවා, නැති වෙනවා, නැවත ඇති වෙනවා, නැති වෙනවා, නැවත ඇති වෙනවා, නැති වෙනවා. ඒකට කියනවා සන්තතියක් කියලා. හරි. ඒකට කියනවා සම්පතියක් කියලා සම්පතියක් කියන්නේ ගැලීමක් හරියට මොකක් වගේද දියැලක් වගේ වතුර ගැලීමක් වගේ මෙතන තියෙන වතුර අංශුව මෙතෙන්ට එනකොට උඩේක මෙතෙන්ට එනවා ඒක එනකොට ඊළඟට එනවා ඊළඟට එන එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එන හින්දා මේක දේශනාවේ උරුමයක් තියෙන්නේ දේශනාවේ සඳහන් කරන දිය බුබුලක් වගේ කියලා. දිය බුබුල කියන්නේ යටින් නැగి නැగి නැగి නැగి නැවතන උඩින් එනවා වයින් යනකොට යටින් නැగి නැగి එනවා අන්න ඒ වගේ මේ වේදනාව කියන්නේ ඉස්මතු වෙලා එන තැන් තැන් වලින් තැන් තැන් වලින් දිය බුබුල් මතු වෙනවා වගේ මතු වෙන අපේ ශරීරයේ ආයතන හයෙන් මතු වෙන සිතත් එක්ක ඇති වෙන එක්තරා තවත් සිත නොවන ක්‍රියාකාරීත්වයක් ඒවා වේදනාව කියලා වෙලාවකට මේක සැපයි වෙලාවකට දුකයි වෙලාවකට සැපත් නැති දුකක් නැති වේදනාව වල් වගේක් ඇති වෙනවා ඒ තුන ඇරෙන්න වෙන කිසිම දෙයක් මෙතන නැත්තේ එහෙනම් දැන් මම මගේ ජීවිතය දිහා හැරිලා බලන්න ඕනේ හිමින්තරේ ඇත්තටම මේ වර්තමානයේ භාවනාවක් විදිහට වර්තමානයේ භාවනාවක් කරද්දී අතීත සිදුවීම් අරගෙන බලන්නේ හැමතැනම තිබිලා තියෙන වේදනාවේ ඇතිවීම නැතිවීම මම එක දිගට තියෙනවා කතුවාලයක් එක දිගට රිදෙනවා කියනකොට හොඳට මතක් කරන්න ඒකේ රිදීම අඩු වෙනවා වැඩි වෙනවා වෙනස් වෙනවා වෙන කල්පනාවකට ගිය ගමන් ඒක නැත්තටම නෑ ආයෙ පස්සේ තමයි මතක් වෙන්නේ නේද එහෙනම් හැම නිමේෂයකම මොකද වෙන්නේ මේක ඇති වෙනවා අන්න ඒ සිහියෙන් ඒ අදහසෙන් අපිට වාසය කරන්න පුළුවන් වෙනවා මම මේකට තව දෙයකුත් එකතු කරන්නම් තව දෙයක් අපි චුට්ටක් එකතු කරගමු ඒ ඇතිවීම නැතිවීමත් එක්ක ඒකේ ස්වභාවය ගැන අපි පොඩ්ඩක් කල්පනා කරමු එතකොට අපි මේ කරන ක්‍රියාකාරීකමට එකවර එකතු කරගන්න පුළුවන් මම මේ ළඟදීත් මේක මතක් කරා මම හිතන්නේ අපි ආදීනව සංඥාව හෝ මොකක් හරි මතක් කරපු වෙලාවක මේ වගේ කමටහනක් මතක් කරා නමුත් ආයෙ අපි මේක මතක් කරගමු මොකද වටිනාකම කියන එකේ කියලා නිම කරන්න බැරි තරම් ලොකු වටිනාකමක් තියෙනවා මේ කියන කාරණාවේ. හරිද? සුඛං වා වේදනං වේදයමානෝ සුඛං වේදනං වේදයාමිති පජානාති දුක්ඛං වා වේදනං වේදයමානෝ දුක්ඛං වේදනං වේදනාමිති පජානාති අන්න ඒ විදිහට සුඛ සුඛ වේදනාවක් ඇති වෙනකොට සුඛ වේදනාවක් ඇති වෙනවා අය කියලා දැනගන්නවා දුක් වේදනාවක් ඇති වෙනකොට දැනගනිමින් වාසය කරනවා කියන එකනේ මූලික කමරහනේ මූලික අරමුණ ඒකෙන් පස්සේ තියෙන සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා කියලා තියෙන ඊට පස්සේ එහෙනම් අපි මේ සුඛ දුක්ඛ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරලා බලමුද හ්ම් හොඳ අද උදේ ඉඳන් කොහේ හරි තැන්වල වේදනාවක් ඇති වුණානේ නේද හරි අද උදේ නැගිටිනකොටම තිබුණේ ඇහැරෙනකොටම තිබ්බ සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද ඇඳෙන් නැගිටින එක දුක් වේදනාවක් නේද? මොකද මම පොඩ්ඩක් කියනවා සැප වේදනා දුක් වේදනා දැන් අපි මෙහෙම ඉරක් හඳනවා. හරිද? දුක් වේදනා ප්‍රමාණය වැඩි වෙනකොට මේ ඉරෙන් යටට ලකුණු කරන්නත් ප්‍රස්ථාරයක් වගේ එකක් කියනකොට සැප වේදනා නම් උඩට අරගන්නත් කියලා මම කියනවා කෙනෙක්ගේ ජීවිතය ගැන බලන්න කියලා. උදේ නැගිට ගමන් කොයි පැත්තේ තියෙන්නේ? දුක් පැත්තේ නේද? කරදරයක් නැගිටින්න බෑ. මල කරදරය කියලා තියෙනවා. ඒකට මූණ හොදනකොට සැපද? දුක් පැත්තේ නේද? උයන එක තේ හදන එක දුක් පැත්තේ තේ බොනකොට සැප පැත්තට නේද? ඊට පස්සේ කෝපය හොදන එක දුක් පැත්තට ගියා. ඊළඟට ලෑස්ති වෙන එක, ඇඟ හොදන එක, නාන එක, රෙදි හොදන එක, රෙදි මදින එක, වැඩට යන්න ලෑස්ති වෙන එක ඔක්කොම කොයි පැත්තද? දුක් පැත්තේ නේද? ඊට පස්සේ යන්නේ ඉස්සලා කනකොට ආයසාව පැත්තකට ආවා. නේද? කණ්ඩ අත හොදන එකේ ඉඳන් තියෙන්නේ දුක් පැත්තේ කාලා පිනාන හොදන එක පවා දුක් පැත්ත ටිකක් වැඩියෙන් කෑවොත් කකායෙද්දිමත් ආය දුක් පැත්තට එනවා නේද? සැප පැත්තේ නම් ආය දුක් පැත්තට එනවා නේද? කන එක වැඩි වුණොත් මේ විදිහට ඔක්කොම ටික අරගෙන බැලුවොත් ජීවිතේ දවසක් ගෙවද්දී වැඩිපුර තිබිලා තියෙන්නේ මම දන්නේ නැහැ. <laughs> මම දන්නේ නැහැ හොඳට බලලා කියන්න. වැඩිපුර දවසක් ගත්තොත් වැඩිපුර තිබිලා තියෙන්නේ දුක සැපයි කියන්න පුළුවන් ඒවා බොහොම චුට්ටක් තැන් තැන් වල මේක උඩට ඇවිල්ලා පල්ලෙහාට යනවා. ඒ රූප ආයෙන හින්ද සැපක් ඇතුළත ඒක දිහා බලන් ඉඳ ගියාම කොහොම චක්කු සම්පස්ස දෙයක සැප වුණාට ඉඳගෙන ඉන්නකොට දුක් ඇති වෙනවා නේද බලාගෙන වැඩිපුර ඉන්නකොට දුක් ඇති වෙනවා ඇස් වලින් කඳුළු වෙනවා වෙන කවුරු හරි channel මාරු කරනකොට දුක් ඇති වෙනවා ඉතින් ඔය කරදර ගොඩක් එක තමයි ඉන්නේ. හරි ඒ මදිවට එක තැනක ඉඳගෙන ඉන්නකොටත් මොකද වෙන්නේ මේ ශරීරය රත් වෙනවා, දඟලන්න වෙනවා, රිදෙනවා, කකුල් රිදෙනවා, අත් රිදෙනවා, එක එක දේවල් වෙනවා. ඉතින් මොකද කරන්න ඕනේ? දුක් නැති කරගන්න පෙරලි පෙරලි ඉන්න ඕනේ. හැට හැට හැට වෙලි කොහොම හරි බැලන්ස් කරගෙන අපි දුක් එන්නේ නැති වෙන්න කොහොම හරි හදාගෙන ඉන්න ලොකු උත්සාහය, ලොකු අසාර්ථක උත්සාහය ගන්නවා. ඒ ඊළඟට චක්කු රෝග, සෝත රෝග, ගහන රෝග, ජීව රෝග, කාය රෝග, සීත රෝග, කන්න රෝග, මුඛ රෝග, දන්ත රෝග වගේ මේ තියෙන රෝග හැදුනහම දිගටම තියෙන්නේ මොනවද? දුක්මයි. එතකොට ජීවිතේ වැඩිපුර තිබිලා තියෙන්නේ යට පැත්තේ. නේද? සිද්ධියක් ගන්න දැන්. සිද්ධියක් ගත්තාම මේක තව හොඳට තේරුම් ගන්න පුළුවන්. හරිද? ඔන්න මට හිතෙනවා උදේම මීයඹ ගෙඩියක් කන්න ඕනේ කියලා. හරි මං කාලා තියෙනවා මීයඹ මට එකපාරටම හිතෙනවා මීයඹ කන්න ඕනේ කියලා. හරි මේක මං මං හිතන්නේ ළඟදිත් මතක් කරා. නමුත් මේක දැන් අපි අද ප්‍රයත්න කරනවා. තදින්ම ප්‍රයත්න කරන්න ඕනේ. අද පැවරුමට හම්බෙන්නේ මේක. හරිද? අද දවසේ මොකද මේවා කරේ නැත්නම් අපිට මේකෙන් ඇති ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැති හින්දායි මම එහෙම කියන්නේ. දැන් මේ යම ගෙඩියක් කන්න ඕනේ කියලා හිතච්ච වෙලාවෙ ඉඳන් හිතේ තියෙන්නේ මේ ප්‍රස්තාරේ තියෙන්නේ මේක තියෙන්නේ උඩද යටද? යට. නේද? මොකද දැන් මේ යම්බ නෑ මේ යම්බ කන්න ඕනේ. දැන් මම හොයාගෙන යන්න ඕනේ. හොයාගෙන යනකොට තියෙන්නේ හොයාගෙන යන ගියාම කකුල් රිදෙනවා, ආත් රිදෙනවා. නෑ එහෙනම් ප්‍රස්තාරේ තියෙන්නේ යට තාම හිතේ වේදනාවක් තියෙනවා. මම මෙහෙම ඇවිදගෙන යනකොට කවුරු හරි මීයව කනවා දකිනවා. දැන් මොකද වෙන්නේ? තවත් යට යනවා මේක. නේද? හරි කවුරු හරි මීයව කනවා දැක්කොත් තවත් යට යනවා. ඊට පස්සේ මං ගිහින් බලන බලනකොට මීයව ගොඩක් පේනවා. එතකොට චුට්ටක් උඩ දෙනවා. ඒක ගාන ගොඩක් වැඩි. ලොකු ගානක් ගහලා ආයෙ යට පැත්තේ නේද? කොහොම හරි අරගෙන දැන් උස්සන් එනවා යට පැත්තේ නේද? හොදනවා යට පැත්තේ. කපනවා යට පැත්තේ නේද? අන්තිමට කොහොම හරි මේ කෑල්ලක් අරගෙන තිවට දානවා දිවට දාපුවාම දිව උඩ මේකේ රස දැනෙනකොට මොකද වෙන්නේ? උඩටම එනවා. හරිද? දැන් උඩටම ආවනේ. දැන් දිවෙන් පල්ලෙහාට ගියා. අනිත් කැලේ මෙතන තියෙනවා. මේක මෙහා දැම්මේ නැත්තම් ආයෙ පල්ලෙහාට යනවා. නේද? ආය දුක් වේදනා නේද? එතකොට එතකොට ඊළඟට අර කිව්වා වගේ නරක කියලා තිබ්බොත් ඒක ලොකු දුකක් වෙනවා නේද? ඊළඟට මොකද වෙන්නේ? හැම වාරයකම නැවත නැවත නැවත නැවත අඹ කෑල්ලක් දැම්මේ නැත්තම් නේද? දැම්මේ නැත්තම් දුකක්. ඒ කියන්නේ ඊළඟට දැන් බලන්න මම අමාරුවෙන් ගිහලා අඹ ගෙනාවේ. දැන් මම කෑලි 15ක් 20ක් විතර දැම්මා. දැන් අඹත් අඹ දානවා මේ කුඩේට සැප විඳින්න කියලා. දැන් වස්තුව තියෙනවා නේද? සැප විඳින්න කියන අප වස්තුව තියෙනවා. දිවක් තියෙනවා, හිතක් තියෙනවා. හැබැයි දැන් දැම්මොත් හැදෙන්නේ නැහැ. ආයසරයක්. නේද? දැන් සැප හදාගන්න ගෙනාපු වස්තුව හින්දාම දැන් දුක ඇතුළු කොච්චර අඩු මාත්‍රයක්ද අපිට මේ පංචකාම සම්පත්තියෙන් සැප ලැබෙන්නේ. නේද? මම මීයඹ කියලා එකක් තෝරගත්තේ ඇයි? ආහාරයක් තෝරගත්තේ. ආහාරයේ පංචකාම සම්පත්තියම තියෙනවා. ජීවිතයේ අපිට තියෙන සියලු සිදුවීම් වලට සම්බන්ධ කරගන්න පුළුවන් ආහාරයක් ගත්තාම. හරි? සියලු දේ සියලුම සිදුවීම්. රාගාදී කෙලෙස් ධර්ම කියලා ගත්තොත් එහෙම ඉන්න ගමන් ඇඳලා බලන්න ප්‍රස්තාරේ කාමයේ වර්ධව හැසිරීමකට සිත සිත යොමු වෙච්ච වෙලාව ඉඳන් ඒක තියෙන්නේ වේදනාව තියෙන්නේ පැටපැත්තේ මේ විදිහට ඒක ඇඳලා බලන්න හොඳට තේරෙයි වේදනානුපස්සීව වාසය කරන කෙනෙකුට ඒ කියන්නේ වේදනාවට අනුව හිත යොමු කරන කෙනෙකුට රාගය කාමයේ වර්ධව හැසිරීම වගේ දේවල් කියන්නේ ඉතාම නිෂ්ඵල එක මාත්‍රීය සැපයක් පමණක් ලබන්න පුළුවන් දෙයක් කියලා අලුත් සිහියක් උපදිනවා. හරි. ආහාර ගැන ඊළඟට අපි හිතන්නකෝ කාව හරි මේ දකින්න ඕනේ කියලා මට හිතුණා කියලා දෙයම හිතුණා. කාව හරි දකින්න මම ආදරය කරන කෙනෙක්ව දකින්න ඕනේ කියලා හිතුණා. ඉතින් එයා ඉන්නේ කිලෝමීටර් 10ක් විතර ඈත කියලා හිතන්නකෝ හිතිච්ච වෙලාව වෙන කොහෙද තියෙන දුක් සැප වේදනා දුක් වේදනාද? දුක් වේදනා දැන් යනවා. හරිද? යන්න ලෑස්ති වෙන එකේ ඉඳන් ඔකෝම දුක්. දැන් යනකොට අත් කකුල් දෙනවා නම් දුක්. බෑග් උස්සන් යනවා නම් දුක්. හරිද? මේ ඔක්කොම දුක් අන්තිමට මොකද වෙන්නේ? ගිහිලා අන්තිම දකින්නවා. දැක්කහම සැප. සමහරවිට දැක්ක ගමන් කියන පළවෙනි වචනයෙන් දව නේද? ආය පල්ලෙහාට යනවා මේක. එතකොට අපි ඉන්නේ දුකේ. ආයෙම නොඋනත් අන්තිමට ඒක හොඳ විදිහටම උනත් ඒ වෙලාවේ යම් කිසි සැපයක් තියෙනවා. එන්න හැරෙනකොට ආය දුක් ඒ විතරක් නෙවෙයි මේ මැදදිත් හිතෙනවා අපිට දැන් දාලා යන්න එපා ආයතරයක් කියලා. එතකොට දුක් අන්තිමට ආපහු එනකොට දිගටම එතන ගිහිලා තියෙන්නේ දුක් වැඩි කරගන්නද බන්දා නේද එනකොට තියෙන දුක එන්නේ එන්නේ අඩුද වැඩිද මේ අපි කවුරු ගැනද කතා කරන්නේ අපි ගැන කතා කරන්නේ නේද එහෙනම් ඔන්න ඔය ටික මතක් වුණා අපි පංචකාම සත්පත්තියට බැඳෙන එක අඩු වේද නැද්ද නේද? තද බලව බැඳලා ඉන්න එකේ ඉවරක් නැතුව අපිට රූප පෙන්වන්න වෙලා අර අඹ දිව උඩට දානවා වගේ තමයි ඉවරක් නැතුව රූප පෙන්වන්න වෙලා, ශබ්ද අස්වන්න වෙලා, ගන්ධ රස ස්පර්ශ ලබා දෙන්න වෙලා මොකද ලබා දුන්නේ නැත්තම් දුකයි ඒකයි උතන් තියෙන ප්‍රශ්නේ. මට පුළුවන් ඔය ලබනු දී ඉන්න. හරි හරි මං ඔය අතල්ලා දාන්නම් කියලා ඉන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ඒවා නොදී හිටියොත් දුක් ඇති වෙනවා. ඒ දුක් නැති කරගන්න අපි වෙන මොකුත් දන්නේ නැහැ. ඒකින්ද අපිට ඒක නැවත නැවත නැවත නැවත නැවත නැවත දෙන්න වෙනවා. ඉවරක් නැතුව සැඩ පහරකට අහු වුණා වගේ අපි මේ තත්ත්වයන් තුළ ඉන්නවා. එහෙනම් ඔන්න ඔය කියපු කතාව ඇත්තද බොරුද? නේද? ඇත්තටම අපිට මතක් වුණොත් අපේ ජීවිතයේ අපි ලෞකික සැප ලබනවා කියන කාරණාව තුළ වැඩියෙන් ඉඳලා තියෙන්නේ දුක් නේද? නේද? හැම සිද්ධියකම එහෙමද නැද්ද? හැම සිද්ධියකම එහෙමද නැද්ද? හැම සිද්ධියකම එහෙමයි. එහෙනම් සාමිත වූ දුක් ගැන කියන්නේ සාමිසං වා දුක්ඛං සාමිසං වේදනා සාමිසං වා දුක්ඛං වේදනා සාමිසං දුක්ඛං වේදනා වේදනාමීති පජානාති. එතකොට එහෙනම් සාමිස දුක සාමිස සැප කියන එකේ ඔන්නේ ලක්ෂණ තියෙනවා. එහෙනම් මේකේ ගැන අපිට කලකිරීමක් ඇති වෙන්න ඕනේ. දැන් මම කියපු කතාව එක්කෙනෙකුටවත් කියන්න පුළුවන් බොරු කියලා. නේද? හරි. දැන් ප්‍රශ්නෙට එනවා. හරි අද පැවරුම අවශ්‍ය වෙන්නේ ඒකටයි. මම ජීවිතයේ නොයේකුත් සැප වේදනා බලාපොරොත්තුව එක එක දේවල් කරද්දී ඕක මතක් වෙනවද? අයියෝ මේ පුංචි සැපක් විඳින්න මේ ලොකු දුක් ගොඩක් විඳිනවා කියන එක මතක් වෙනවද? නෑ. එහෙනම් මම අවවාදයක් දෙන්නම්. දැනට මතක් වෙන්නේ. අද ඉඳන් මතක කරගන්නවද ඒක? අද ඉඳන් එක එක සැප ඉල්ලනකොට ඒ සැප විඳින්න එපා කියන්නේ අයියෝ ඒ වුණාට ඉතින් මේකෙන් මම වැඩිපුර විඳලා තියෙන්නේ දුක් මට වැඩිපුර විඳින්න වෙන්නේ මේ සැප විඳිනවා කියලා මම වැඩිපුර විඳින්න වෙන්නේ මේක නිසා දුක් වෙන ක්‍රමයක් හොයාගන්න ඕනේ කියලා අන්න ඒක මතක තියාගෙනම අද ඉඳන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද පුළුවන්ද හා කිව්වොත් ප්‍රශ්නේ ඉවරයි නේද බලන්න දැන් නම් අපිට හිතේ පුළුවන් පුළුවන් කියලා. නමුත් ඔක මතක් වෙයිද? නේද? සැප හමුවේ අකුසල් හමුවේ දන්න ඇත්ත වැහෙනවා. හරිද? එහෙනම් දැන් අපි අද අද දවසේ මේකට ක්‍රියා මේකට මොකක් හරි පිළිවෙලක් හදන්න මේ හදන්නේ. හරි? පිළිවෙලක් යදුවේ නැත්තම් වැඩක් වෙන්නේ නැහැ. මොකද කරන්නේ? මොකද කරන්නේ? මේකට අපේ හිතේ මේ පිළිබඳව නිවැරදි සංඥාව ඉස්සෙල්ලාම හදාගන්න ඕනේ. ඒ සංඥාව තමයි වැහිලා යන්නේ. නේද? ඒකට මම මෙන්න මේ වගේ උපක්‍රමයක් කියනවා මේ අයට. කිව්වහම මේක හරියයිද කියලා අපේ තුලින්ම අපි දැනගන්න ඕන. හරිද? එහෙනම්නොත් ආරම්භයක් විදිහට යම් කිසි වැඩ පිළිවෙලක් පටන් ගන්න පුළුවන්. මම අතීතයේදී වින්ද නොයේකුත් සැප තියෙනවා. හරිද? සැප විඳ සිද්ධිය තියෙනවා. සමාජයට හිතවත් කෙනෙක් මුණ ගැසීම වෙන්න පුළුවන් රැකියාවක් හොයාගත්ත එක වෙන්න පුළුවන් රැකියාව හම්බෙච්ච දවසේ සැපක් විඳද නැද්ද? විභාගේ පාස් වෙච්ච දවසක නේද? ඒ වගේ දාර අපි කියමු කර පස්වනක් ප්‍රීතියෙන් පිනාගිය දවස් කීයක් විතර තියෙනවද දන්නේ නැහැ ජීවිතේ. අවස්ථා. නේ? එහෙම මේවා තියෙනවනේ. ඒ වගේ ලොකු සැපයන් විඳ අවස්ථා තියෙනවා. අන්න ඒ අවස්ථා අවට මම අර කිව්වා වගේ සැප වේදනා දුක් වේදනා ප්‍රස්තාරය ඇඳලා බලන්න. හරිද? අතීතයේ. ඒතරොණ විභාගයක් සමත් වෙලා සතුටක් ඇති කරගත්ත එක ගැන හරි. අපි පොඩ්ඩක් බලන්න ඒක. හරි එහෙම එකක් අරගෙන දැන් මම බලනවා. මට තේරෙනවා. මේක කවුරු හරි කෙනෙක් මේ විභාගේ සමත් වෙච්ච කෙනෙක් මම කවදා හරි ඇහුවා දැක්කා යා නිකන් සැපට ඉන්නවා වගේ තේරුණා. ඒ වෙලාවේ ඉඳන් මට ඕන වුණා මේ විභාගේ සමත් කරගන්න සමත් කරගන්න හිතිච්ච වෙලාවෙ ඉඳන් තිබ්බ දුක් සැපද දුක් මහන්සි වුණා පාඩම් කරා නිදි මරුවා දේශනාවට සවන් දුන්නා ලිව්වා මේ හැම තැනකම තියෙන්නේ දුක් නේද අන්තිමට විභාගේ කොහොම හරි කරලා ගොඩ මහන්සි වෙලා දුක් විඳලා විභාගේ පාස් වුණා පාස් වෙච්ච ගමන් සතුටුයි දැන් විභාගේ පාස් වෙලා ඉන්නේ ඒ සතුට දිගටම තියෙනවද ඒ විභාගේ වාසනාව සතුටින් ඉන්න පුළුවන්. විභාගේ සමත් වෙච්ච එක තියෙනවා සතුට නෑ. පුදුමේ කියන්නේ පොරොන්දු වෙච්ච වස්තුව ඉදිරියේම පොරොන්දුව කඩන එක. මේක තේරුණා එක පාඩම ඇති. මට වාහනයක් ඕන කියලා හිතෙනවා. මේ වාහනයෙන් තමයි මේ වාහනේ තිබෙ නැත්නම් මට පුදුම දුකක් විඳින්න වෙනවා. මේ වගේ වාහනයක් තිබ්බොත් සැපෙන්න ඉන්න පුළුවන් කියලා අපිට හිතෙනවා. කොහොම හරි කරලා මහන්සියලා දුක් විඳලා විඳලා විඳලා විඳලා වාහනේ ගන්නවා. හරිද? ගත්තහම මට දැන් ලොකු ප්‍රීතියක් උපදිනවා. දවසයි දෙකයි වාහනේ තියෙද්දිම මොකද වෙන්නේ? වාහනේ තියෙද්දිම සතුට නැත යනවා. දැන් මේ වාහනේට මාව සතුටු කරන්න ඒක මම කිය පොරොන්දු වෙච්ච වස්තුව ඉදිරියේම පොරොන්දු කරනවා. පෙනි පෙනී ඉදීමේ ස්වභාව ධර්මය අපිට ලබා දුන්න සැප උල්ලංඝනය කරනවා. නේද? නැති කරලා දානවා. ඒ වස්තුව තිබියදීම සැප නැති වෙනවා. අඹ තියෙද්දීම දෙසරයක් තුන්තරයක් ආපු ගම නැති වෙනවා. ඉතින් මේවා මේ කවු කාර කවුරු ගැනද මේ කියන්නේ? ඒක නෙන්නම් අපේ ජීවිතය ගැන. හ්ම්. එහෙනම් මෙනෙහි කරන්න ඕනේ ඒක. හරිද? මේ සිද්ධිවල ඒ සිද්ධිවලදී හරිද එක එක සිද්ධි අරගෙන අතීතයේදී මේවා හඹාගෙන මම ගියා මේවා හඹාගෙන ගියා මේක හම්බාගෙන යද්දි මෙහෙම වුණා මේක හම්බාගෙන යද්දි මෙහෙම වුණා ඒවා තියෙද්දිම සතුට නැති වුණා සමහර ඒවා හම්බුන්නේ නැහැ හම්බුන්නේ නැත්තම් දිගටම දුක් පැවතුණා සමහර ඒවා හම්බුණා හම්බුනහම සතුට ලැබුණා හැබැයි ඒ වස්තුව තියෙද්දි මේ සතුට නැති වුණා මේක ජීවිතේ ඇත්ත සත්‍යයක්ද නැද්ද හිතේ ස්වභාවයක්ද නැද්ද අන්න ඒ විදිහට අපේ සිද්ධි අරගෙන වේදනාවේ ඇතිවීම නැතිවීම සුඛ දුක් අදුක් අසුඛ විදිහට ඒ සිද්ධිය වටා වේදනාව කොහොමද යෙදিলা තියෙන්නේ කියලා මතක් කරනවා. තව ජීවිතයේ Tamanට අදාළ සිද්ධියක් අරගෙන ඒ ඒ සිද්ධිය වටා වේදනාවේ අඩුවීම වැඩිවීම කොහොමද උනේ කියලා මෙනෙහි කරනවා. තව සිද්ධියක් අරගෙන මෙනෙහි කරනවා. මම අහනවා මේ වගේ බොහෝ දේවල් මෙනෙහි කරොත් හරි ඊළඟට මට නිවසේදී හිතෙනවා තව දෙයක් කරන්න ඕනේ කියලා. මොනවා හරි දෙයක්. එතකොට මේකත් මෙහෙමයි නේද කියලා මතක් වෙන එකක් නැද්ද? අර බොහෝ සිද්ධි ගැන මෙනෙහි කරලා තිබ්බොත් තමයි දැන් වර්තමාන සිද්ධියේදී ඒ නිවැරදි සිහිය එන්නේ. නිවැරදි සිහිය එන්න නම් එහෙනම් අතීත සිද්ධි හරි පොදු සිද්ධි හරි අරගෙන ඒවත් එක්ක ඇති වෙන වේදනාවේ අඩුවීම් වැඩිවීම් ගැන හොඳට මෙනෙහි කරලා තියන්න වෙනවද නැද්ද? එහෙම තිබ්බොත් මේක වෙනවද නැද්ද? තිබ්බොත් වෙනවද නැද්ද? එහෙම කරලා තිබ්බොත් තමයි මේක වෙන්නේ. එහෙනම් ඔන්න පැවරුම හරි. එහෙනම් දැන් මොකද කරන්න ඕන? අද භාවනාවක් විදිහට තමන් ජීවිතේ සැපයි කියලා ගත්ත සැපයි කියලා හිතපු දේවල් හඹාගෙන ගිහිල්ලා සැප ලබාගත් අවස්ථා තියෙනවා. හරිද? ගොඩ මහන්සි වෙලා කරගත්ත දේවල් තියෙනවා. එතකොට අන්න ඒ දේවල් හමුවේ තමන්ගේ ජීවිතේ ලැබිලා තියෙන්නේ ඒ සිද්ධිය සිද්ධ වෙන වෙලාවේ. අපි හිතමු දරුවෙක් නැතුව හිටිය අම්මා කෙනෙක්. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක් නැතුව හිටියා. ඉන්නකම් ඒ ඒ දරුවා නැතුව ඉන්නකම් පුදුම දුකක් විඳිනද හිටියා. අන්තිමට දරුවෙක් පිළිසඳ ගත්තා. දැන් මොකද උනේ? හරි හරි සතුටක් ඇති වෙනවා. නමුත් ඒ සතුටත් එක්ක මෙතන ඉඳන් ඒ දරුවාව ආරක්ෂා කරන්න, දරුවා බිහිකරන්න, නේද සුරක්ෂිත කරන්න එතන ඉඳන් මොනවද වැඩිපුර තියෙන්නේ? දරුවා දකිද්දී සැපයක් තිබුණා නේද පළවෙනි දවසේම දැක්ක දවසේ නම් නේද ඒ ඉතින් සතියක් දෙකක් තුනක් සැරෙන් සැරේ සැරෙන් සැරේ මොනවද නිකන් අකුණු කොටනවා වගේ සතුටක් ඇති වෙනවා නේද නමුත් දවසින් දවස ඒ සතුටත් එක්කම යාට ඒ දරුවා රැකගැනීමේ ලොකු දුක් ඇති වෙනවා අන්තිමට අන්තිමට අන්තිමට මොකද වෙන්නේ ටිකක් ලොකු වෙලා හිතුවක් කාරකම් අරවා මේව කරන්න ගත්ත දවසේ ඉඳන් මොකද ටිකටම දුක් ඒ මදිවට එහෙම නැතත් පාසල් ගිහිලා එන්න පරක් වුණා නේද? ඒතර වැඩිපුර මේ මේ වස්තුන් හින්දා ලැබෙන්නේ දුක්. අන්න ඒ විදිහට මෙනෙහි කරපු කෙනාට අලුතෙන් යමක් තමන්ගේ ජීවිතයට ලැබෙනවා. ලැබෙන්නේ එතකොට මතක් වෙන එකක් නැද්ද? නේද? මතක් වෙන එකක් නැද්ද? දුක් තමයි වැඩිපුර විඳින්න වෙන්නේ කියලා. ඉතින් අන්න ඒක තමයි ඒක ගැන නිවැරදි අදහස අපේ තුලින් මතුවෙන තුරු මේවා දැන් මේ කතා කරපු දේවල් නේද? එකම සැප වේදනාවක්වත් එක තැනක තියාගන්න බෑ. ඇයි? ඒක තමයි ඒක වෙනස් වීම කියලා කියන්නේ. හැම හිතක් එක්කම ඒක වෙනස් වෙනවා. අපි ඉස්සෙල්ලාම කතා කරේ එතනනේ වෙනස් වෙන මේකක්. ඊළඟට සැප වේදනා මට ඕන හැටියට තියාගන්න බෑ. ඒක කොයි වෙලාවෙ දුක් වේදනා බවට පත් වේද? කියන්න බෑ. ඒ වස්තු තියෙද්දිම ඒවා දුක් වේදනා බවට පත් වෙනවා. ඒකෝර මේ ජීවිතයේ අර්ථය කියලා ගන්න දෙයක් නැති වෙනවා අපිට. අර්ථයක් කියලා ලොකුවට ගන්න දෙයක් නැත්තටම නැති වෙනවා. එතකොට Tamanට අන්න කලකිරීමක් ඇති වෙනවා. ඒ කලකිරීම ඇති වුණාට පස්සේ අපිට ඇති වෙන ලොකුම ලාභය. හරි අපි සැප වේදනා හොයාගෙන යන මිනිස්සු අපේ පින්නත් නේ. ඒ සැප වේදනා නිසා සත්තු මරනවා, හොරකම් කරනවා, කාමයේ වර්ධව හැසිරෙනවා, බොරු කියනවා, කේලම් කියනවා, පරස වචන කියනවා, සුරාපානය කරනවා, හිස් වචන කියනවා මේ වගේ බොහෝ කර්ම සිද්ධ කරගන්නවා. බොරු කී කිය කර්ම සිද්ධ කරගන්නවා. දැන් අපි හිතමුකෝ කාමයේ වර්ධව හැසිරීමකට සිත ගිය කෙනෙක් ඒක තුලින් ඇතිවෙන මාත්‍රීය සැපය ඒසනේම නැති වෙලා යනවා කියලා හරි සිහිය තිබුණොත් එයා මේ වැරද්ද කරලා කම්සප විඳින්න යන්නේ නැහැ. අපෝ මේ දුක් ගොඩක් විඳින්න දුක් ගොඩක් විඳිනවා මදිවට තව පෞසිද්ධ කරගන්න කිසි අවශ්‍යතාවයක් මට නැහැ. හරි. හොරකම් කරලා ඒ හොර වස්තුව දැක දැක ඒ හොරකම් කිරීමෙන් ලැබෙන්නේ මාත්‍රිය ඒ වස්තුව මගේ අතට හිමි කරගන්න මොහොතේ විතරයි මට සැප වේදනා තියෙන්නේ පස්සේ අවලංගු වෙන පස්සේ සතුට ලබා ගන්න බැරි වෙන විදිහට අවලංගු වෙන වස්තු හොරකම් කරලා මම මොකද ගෙදරගෙන තියාගන්නවද කියලා හොරකමට හිත නැමෙන්නේ නැති තත්යකට වේදනාව ගැන හරියට විමසලා බැලුවොත් එහෙම තේරෙයිද නැද්ද? නේද? තේරෙන්න ඕනද නැද්ද? අනිවාර්යෙන් තේරෙන්න ඕනේ. එහෙනම් පළවෙනිම ලාභය තමයි වැරදි කරන්න තේනවා පියතේ. වැරදි කරලා සැපයක් මේ කපස්කම් සැප වැරදි කරලා පෞසිද්ධ කරගෙන තව විපාක ලබා දෙන දේවල් කර කර ගන්න ඕන දේවල් නෙවෙයි බා ඒවට තියෙන වටිනාකම නැති වෙනවා. හරි අපි දෙනවා ලොකු වටිනාකමක් දීලා බොරු කියලා හොරකම් කරලා එහෙම කරලා නේ ඔක් පස්කම් සැප ලබා ගන්න. අන්න ඒක නැතුව උපේක්ෂාවේ හිත වැටෙන ස්වභාවයකට එනවා පස්කම් සැප හැමදේ. ඒක එහෙම වෙනවද නැද්ද? ඒකේ වෙනවමයි. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? හිමින් සිරුවේ ප්‍රබලව මෙනෙහි කරන්න ඕනේ. අපිට සද්ද හැඟීමක් ඇති වෙනකම් මොකද්ද? අපි මේ කතා කරේ වේදනාව හැම වෙලෙම වෙනස් වෙන එකක්. ඒ මදිවට ඒක වැඩිපුර තියෙන්නේ දුක් පැත්තේ, සැප පැත්තේ තියෙන ඒවා අපිට මේක එහෙම නවත්ත ගන්න පුළුවන්කම නෑ හැම වෙලෙම මේක දුක් පැත්තට වැටලා තියෙන කියලා හැම සිද්ධියක් එක්කම මෙනෙහි කරන්න ඕනේ. එතකොට අපිට ජීවිතය පිළිබඳ මෙච්චර කාලයක් දැක්ක දැක්මට වැඩිය වෙනස් දැක්මකින් ජීවිතයක් ගෙවන්න ජීවිතය දිහා දකින්න පුළුවන්. ඒ දැක්ම මෙන්න මේ වගේ වෙයි. අපේ පවුලක කෙනෙක් ඉපදුනහම හරි අපිට සතුටුද නැද්ද? කෙනෙක් පවුලක ඉපදුනහම සතුටුද නැද්ද? සතුටු ගොඩාක් අය සතුටු. ඒකින්ද මොකද කරන්නේ? එයා ඉපදිච්ච දවස අල්ලලා අවුරුද්දක් ගියාම පාටියක් දානවා. දෙකක් ගියාම ඒත් එහෙමයි. තුනක් ගියාම ඒත් එහෙමයි. 50ක් ගියාම ඒත් එහෙමයි. හා. ළමයෙක් ඉපදිච්ච වෙලාවේ ඉඳන් තුවාලයක් පෑරෙනවා වගේ දුක් විඳිනවද නැද්ද? උත්පත්ති ලබන්නේ ඉස්සෙල්ලත් මව ගර්භය තුලත් එහෙමයි. නේද? ඊට පස්සේ ආවට පස්සේ අඩු වුණාද? නෑ නේද? මහා හයියෙන් කෑ ගහගෙන එළියට ආපු වෙලාවේ ඉඳන් දඟලන්නේ නේද හැම වෙලෙම එතන ඉඳන් ලෙඩෙක් වගේම ජීවිතේ පොඩ්ඩක් බලන්න ළමයාගේ ජීවිතේ ලෙඩෙක් වගේද නැද්ද හැරෙන්නවත් බෑ මොකද නේද ගෙදර ගෙනලා තියෙන තන්නේ කර ලෙඩෙක් එල සාස්පප්පයින් ටික කරන්න බෑ නේද වෙලාවට කිරි ටික හදලා දෙන්න ඕනේ වෙලාවට කෑම දෙන කාලේ වෙනකොට කෑම දෙන්න ඕනේ බලා ගන්න ඕනේ සත්තුන්ගෙන් පරිස්සම් කරන්න ඕනේ ඉතින් නැගිට ගන්නවත් බෑ මෙහෙම ඉන්න කියලා මෙහෙම හැරෙන්නවත් බෑ ලෙඩෙක් මේකද ගෙනලා තියෙන්නේ එහෙනම් එයා පොඩි කාලේ ඉඳන් ඉපදිච්ච වෙලාවේ ඉඳන් විඳින්නේ සැපද දුකද නේද? මහා දුක්ද නැද්ද? එතනින් එහාට බලන්න අපේ ජීවිත ගැන ගත්තාම කායික දුක් මදිවට කෙටි කාලෙකින්ම මානසික දුක් පටන් ගන්නවා. එතකොට මේ වගේ දුක් ගොඩක් විඳින්න පැමිණි කෙනෙක් මේ ලෝකෙට දැක්කහම අපිට සතුටක් ඇති වෙන්න ඕන. අවුරුද්දක් දුක් විඳා කියලා පාටියක් දෙන්න ඕන. <laughs> දෙකක් දුක් විඳා මොකක්ද ඒ ඒ දෙන මේ ප්‍රිය සම්භාෂණය සඳහා නේද එක එක එක එක දෙන ඒ ආහාර ජාති දීලා එක එක සාද පැවැත්ීමේ තේරුම මොකද්ද මෙයා අවුරුද්දක් දුක් විඳා ඒකින්ද අපි සාදයක් පටන් ගමු මෙයා දෙකක් දුක් විඳා සාදයක් පටන් ගමු එන්න ඒකේ තේරුම උපන් දින සාද ආදී නෑ නැති වෙනවා කියන එක නෙවෙයි කොහොමද කරන්නේ ඒ අවබෝධය තියාගෙන අනිත්‍යයේ අවශ්‍යතාවය සඳහා කරනවා හරිද Tamanට නැති වුණා කියලා අනුන්ට ඒවා නැතුණා කියලා හත් වීමක් නෑ සමහර අයට උපන්දිනේට කවුරුහත් සාදයක් ලැහැස්ති කරේ නැත්නම් මෙතන රත් වෙලා දැවිලා මොකද මේ? අනවබෝධයෙන් හින්දා. නේද? හැම දෙයක්ම අවබෝධයෙන් කරන්න පුළුවන්කම ලැබෙනවා. තමන්ගේ දෘෂ්ටිය වෙනස් වෙනවා. සැප පස්සේ හඹාගෙන යන ගතිය අයින් වෙනවා. ඒකත් එක්ක අපිට ඉතුරු වෙන්නේ ඇත්තටම නිරාමිෂ සැප පැත්තට අපේ හිත යොමු වෙන්න පටන් ගන්නවා. හරි? ඒකෙන්ද දැන් අපි හිරන් ආයෙම මතක් කරනවා අද පැවරුම ගැන. හරි මම මෙච්චර දේවල් කතා කරේ මේක කරන්නේ හැම නිමේෂයකම වේදනාවෙහි ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම හිත යොමු කරගෙන ඉන්න උත්සාහකරනද ඒක තේරුම් ගන්න ඊටත් වැඩි අපි කතා කරේ අතීත සිදුවීම් අරගෙන ඒ සිදුවීම් වල ඒ ඇතිවීම නැතිවීම වෙනස් වීම සමග වේදනාවේ වේදනාවේ වපසරිය පිරික්සන්න. ඒ සිද්ධිය වටේදී මොකද මේ වේදනාව? හරියට මේක නිකන් අර මේ මොනවද ඔය හෘද ස්පන්දනය වයින් උපකරණ හයි කරපුවාම හෘද රෝගියෙකුට අර තීරේ මොනවද වැටෙන්නේ? ප්‍රස්ථාරයක් වෙනවා නේද? ඒ වගේ මේ ඇති වෙන සැප වේදනා දුක් වේදනා හරින එක ප්‍රස්ථාරයක් වගේ Tamanට තේරෙන්න ඕන අඩුවීම් වැඩිවීම් එක ගානට පැවතීම අදුක්කසක වශයෙන් තියෙන ඒ වගේ ගත්තොත් එහෙම අපිට ඒ සිද්ධියේදී ඒක වෙනස් වෙලා තියෙන ආකාරය හොඳින් පිරික්සනද එහෙම පිරික්සපුවම අපිට තේරෙයි අපි ජීවිතේ වැඩිපුර දුක් විඳිනවා කියලා මේ ජීවිතය ගැන ලොකු කලකිරීම ස්වභාවයක් සිතේ ඇති වෙනවා. ඒකට කියනවා නිබ්බිදාවක් කියලා. එතකොට ජීවිතයේ පිළිබඳ අපි ඔය අල්ලන ලොකු රණ්ඩු අල්ලන්නේ නැහැ. ඊළඟට එක එක දේවල් හඹාගෙන ගිහිල්ලා ඒ දේවල් එක්ක තද්ද බල බැඳීම් ඇති කරගන්නේ නැහැ. මොකද ඒවා කර ඒවා වීමෙන් සිද්ධ වෙන්නේ ඒ ඔක්කොම වැඩි කරගන්න ඕනේ. විවාහ પ્રાપ્ત වෙන දෙන්නකොට විවාහ પ્રાપ્ત වෙන්න පුළුවන් අවබෝධය. එහෙනම් අපි එකට වාසය කරන්න ඕනේ. නමුත් මේ අධිකතර බැඳීම අපි හැම වෙලේම සිදුවීමක් විතරයි. ඒ බැඳීම නැති වුණා කියලා වැඩි කරන්න බැඳීම නැති වෙනකොට වැඩි කරන ප්‍රමාණය අඩු වෙනවද වැඩි වෙනවද? අඩු වෙනවා. බැඳීම අඩු වෙනකොට වැඩි කරන ප්‍රමාණය අඩු වෙනවා. බැඳීම් වල තේරුමක් නැත්තේ බැඳීම් නිසා වෙන් වැඩිපුර විඳින්න වෙන්නේ දුක් ඒ ඔක්කොටම වැඩිය අපිට නිරාමිෂ පැත්තට හිත යොමු කරගන්න තියෙන අවස්ථාව සහ ඒ පැත්තට යන්න තියෙන ඉඩ කඩ ගොඩාක් අඩු වෙනවා අධිකතර බැඳීම් මේ බැඳිලා තියෙන්නේ ඇත්තටම බැඳිලා තියෙන්නේ සැප වේදනා සඳහාද නැද්ද කියලා බලන්න දරුවොත් එක්ක බැඳීමෙන් ඉන්න දෙමාපියෝ පොඩ්ඩක් අත්තන් දරුවන්ට කියන පරිස්සමෙන් ඉන්න කියලා. ඇයි ආදරයට කාට ආදරයටද? කාට ආදරද කියලා බලන්න. දරුවන්ට මොන මොන හරි වුණොත් කාටද රිදෙන්නේ? එහෙනම් රිදෙන්න දෙන්නේ නැතුව තියාගෙන ඉඳ හදන්නේ දරුවන්ට පරිස්සමෙන් ඉන්න කියන්නේ කාට රිදෙන එක නවත්ත ගන්නද? අපිට. එහෙනම් කාටද ආදරේ? ඒක නෙන්න. නේද? <laughs> එතකොට අපි කීප වතාවක්ම දැන් කියලා තියෙනවා බොහෝ වාර ගණක් කියන්නේ ඒවා මතක් වෙන්නේ එහෙම කියන්නේ. හරි? ඒවා මතක් වෙනකොට අපේ ජීවිතේට ඒවා එකතු වෙනකොට අපේ ජීවිතයේ අලුත් දැක්මකට එන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. මම හිතන්නේ අද පැවරුම ආය මතක් කරනවා මම එහෙනම් අතීත සිදුවීම් අරගෙන වගේ වේදනාවේ අඩු වැඩි වීම බොහෝ වශයෙන් ඒ සිදුවීම තමන්ගේ හෝ අනුන්ගේ වශයෙන් මෙනෙහි කරන්ඩ මෙනෙහි කරනකොට ඒක වර්තමානට කලපගන්න පුළුවන් වෙයි මේ වගේ හොඳ හොඳ ඒවා හම්බෙයි තව හරිද කවුරු කෙනෙක් අපිට බයිනවා බයින සිද්ධියක් අරගෙන ආව විදිහට විශ්ලේෂණය කරලා බලුවොත් එයායි මට බයින්නේ එයාගේ හිතේ ගොඩාක් දුක් ඇති වෙලා මාත් එක්ක තරහ ගිහින් දුක් ඇති වෙලා එයා බයින්නේ මොකටද? මට එයාගේ හිතේ දුක අඩු කරගෙන සතුට ඇති කරගන්න. මට බැන්නම එයාට හරි. හරි එයා මට බැන්න ගමන් මට මගේ හිතේ වේදනාවල් මොකද වෙන්නේ? දැන් මේක ගියා නේද වේදනාව ගොඩාක් වේදනාවක් පැත්තට ආවා. දැන් මට මේක අයින් කරගන්න ඕනේ. ඒකින්ද මම මොකද කරන්නේ? ආපහු බයිනවා. බැන්නා මම සතුටේ අර ඒකින්ද ජීවිතයේ තියෙන මේ සෑම සිද්ධියක්ම ওই විදිහට බලන් මෙනෙහි කරලා අලුත් දැක්මකට එන්න පුළුවන්. හරිද? අර්ථයක් නැති નિરර්ථක වැඩපිළිවෙලක අපි එදිලා ඉන්නවා කියලා අපිට තේරෙන්න පටන් ගනී ලොකු වෙනසක් මිනිස්සු ගැන, Taman ගැන, මිනිස්සු ගැන මානසික වශයෙන් ලොකු වෙනසක් අත්දකින්න පුළුවන්කම තියෙයි. ලොකු චින්තන විපර්යාසයක් සිද්ධ වෙයි. ඒකින්ද ඒක අනිවාර්යෙන් කරන්න ඔය අතීත සහ අනුන්ගේ සහ තමන්ගේ වශයෙන් කමන්නේ ඒ සිද්ධි වලදී අපි වෙච්ච වේදනා සංතතිය පිළිබඳ අවධානය යොමු මේක කමටහනක් නෙවෙයි වෙන්න පුළුවන් කමක් නැහැ. ඇයි? අපි නිකාං සැප වේදනා දුක්ඛ සාමිසංවා දුක්ඛං අදුක්ඛං සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදයාමීති පජානාති කී කී හිටියට මේක හරියන්නේ නැහැ. නෑ. ඒක කරන්න තියෙන එක. අපි මේ කරේ ඒකද නැද්ද? නේද? කරේ ඒක ඒක කරපුවාම වර්තමානයේ ඇත තත්ත්වෙට හිත ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම වුණොත් අපිට ඇත්තටම අපි කතා කරමු මොකද්ද වේදනානුපස්සනාව කියන්නේ කියලා භාවනාවක් විදිහට කරන්න කියන එක ගැන කතා කරමු පසුව.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 හොඳයි පින්නත් මේ අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් සඳහන් කරලා තියෙන ප්‍රත්‍යවේක්ෂා කරමින් නිවන් මාර්ග ගමන් කරන කල්යාණ මිත්‍රයන් ශ්‍රේසක් කියලා විතරයි වෙන යමක් සඳහන් කරන්නේ. ඒ අත්ංගේ නංගොත් සඳහන් කරන්නේ නැතුව වැඩි වේලාවක් ධර්මය මේ පින්වන්ත පිරිසට දේශනා කිරීම සඳහා අවස්ථාව ලබා දෙමින් තමයි ඒ අය කටයුතු කරලා තියෙන්නේ. ඉතින් නියම කල්යාණ මිත්‍රයන් පිරිසක් විදිහට කටයුතු කරමින් හැමෝටම ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිද්ධ කරගන්න දායකත්වයක් ලබා දුන්නා. ඒ පින්නන්ත පිරිස වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු සුජීවත් වාසය කරන හැම දිනාටම දුක් නිරෝගී චිර ජීවන ලැබේවා මේ පරිලෝකියත් අන්න මේ පින් අනුමෝදන් වේවා හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි